හොඳයි එහෙමනම් අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. අරුණ මනතුංග මහත්මයා පෙරවන් සරණයි ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ අපේ අද මාතෘකාව වන ප්‍රයෝග සම්පත්තිය මට හිතෙනවා අපි ඉස්සෙල්ලා කතා කරපු චිත්ත භාවනාවේ ඇති කරගන්නේ දක්ෂකම් වලට ලොකු සම්බන්ධකමක් තියෙනවා කියලා. ඔව් අනිවාර්යයෙන්. ඒත් එකම තවත් හිතෙන දෙයක් තමයි දැන් අපි සාමාන්‍යයෙන් භාවිතා කරන කියමනක් තමයි පුංචි කාලේ ඉඳන් දරුවෝ හදනකොට අපි ඒගොල්ල ගුණයහපත්කමින් හදනවා කියලා. ඒ කියන්නේ දැන් ධර්මානුකූල කියන පන්සලේම විදියට හැදුවේ නැතත් දැන් කෙනෙකුගේ හිත ක්‍රිදෙන්නේ නැති වෙන ආකාරයට පොඩි කාලේ ඉඳන් හදන එක සමාජයට වටපිටාවට ඒ පුහුණුවත් මෙතෙන්දී එකතු වෙනවා නේද කියන හැඟීමක් ඇති වෙනවා ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් ස්වාමින් වහන්සේ අපිට කරනවා නම් ඔව් ඇත්තටම දැන් ප්‍රයෝග සම්පත්තිය කියන කාරණය හරියට භාවිතයට ගන්න නම් අර අපි මුලින් කිව්ව කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා කියන කර්ම හතරම මෙතනදී වැදගත් වෙනවා. ඒ කියන්නේ ඒතනත්තාට කය පිළිබඳව සති සම්පජඤ්ඤයක් තිබුණොත් තමයි අර විදිහට අතපය කඩා ගන්න නැතුව ශරීර අනතුරු කරගන්නේ නැතිව කය ලෙඩ වෙන හැටියට අයථා විදිහට පරිහරණය කරන්නේ නැතුව කායික ව්‍යුහය දැනගෙන කයේ ක්‍රියාකාරීත්වය දැනගෙන සිහිනුවණින් කය පරිහරණය කරන්න පුළුවන් වෙන්නෙම කාය භාවනාව පිළිබඳ විචක්ෂණ වෙන තරමට ඊළඟට සීල භාවනාව ගැන දන්නා තරමට තමයි ඒතනත්තාට අර කලයුත්ත නොකලයුත්ත මේ මේ අවස්ථාවට අනුව ආත්මාර්ථය පරාර්ථය සඳහා කල යුතු දේ මොකක්ද නොකල යුතු දේ මොකක්ද කිව යුතු දේ මොකක්ද නොකිය යුතු දේ. ඒතර මේක තමයි අපි සීල භාවනාව හැටියට කතා කරන්නේ. ඊළඟට චිත්ත භාවනාව හැටියට Tamanගේ සිතුවිලි මනෝභාවයන් පිළිබඳව සති සම්පජඤ්ඤයෙන් යුක්තව අකුසලයේ අකුසලයේ හැටියට කුසලයේ කුසලයේ හැටියට අකුසල් මතුවීමේ හේතු සාධක කුසල් මතුවීමේ හේතු සාධක ඒවා ගැන අවදියෙන් කටයුතු කිරීම. ඊළඟට පඤ්ඤා භාවනාව හැටියට අපි විශේෂයෙන් කතා කළේ ධම්මානුපස්සනාව. එතකොට හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් ස්කන්ධ ධාතු ආයතන වශයෙන් ලෝකේ දකිමින් කටයුතු කිරීමේ දක්ෂතාවය. එතකොට මෙතනදී විශේෂයෙන්ම හේතුඵල දැක්ම තුලින් ඇතිවෙන මේ ප්‍රඥාව අපට අත්‍යවශ්‍ය වෙනවා මේ ප්‍රයෝග සම්පත්තිය සඳහා. එතකොට ওই විදිහට බලනකොට වෙනත් පැත්තකින් අපි කතා කළොත් ඒ අර කියන සතරාකාර භාවනාව ප්‍රගුණ වෙන තරමට තමයි අපේ ප්‍රයෝග සම්පත්තිය වඩාත්ම ඵලදායක වෙන්නේ වඩාම අර්ථ සම්පන්න වෙන්නේ නමුත් දැන් ඔබතුමා කිව්වා වගේ දරුවෙකුට කුඩා කාලේ ඉඳලා ඒ කටයුතු කරන්න උගන්වන විදිහ ඒක අර පන්සලේ ඉගෙන ගන්න විදිහම කියලා එහෙම අපි පන්සලට පමණක් සීමා කරන්න ඕන නැහැ අම්මා තාත්තා ගුරුවරු මේ කාගෙනොත් අපි යම්කිසි සදාචාර සම්පන්න ඇවතුම් පැවතුම් රටාවක් එතකොට ඒක ඒක පාදක වෙලා තියෙන්නේ අපේ දහම මත, අපේ සංස්කෘතිය, අපේ සදාචාරය, අපේ හැදියාව මේ ඔක්කොම සැකසিলা තියෙන්නේ මේ තථාගත සද්ධර්මයේ මත. ඒ නිසා තමයි මේක බෞද්ධ සංස්කෘතියයි කියන්නේ. ඉතින් එතකොට මේ බෞද්ධ සංස්කෘතිය කියන කාරණේදී පන්සලෙන් ඉගෙන ගන්න ඕන, හාමුදුරුවන්ගෙන් ඉගෙන ගන්න ඕන, බණෙන්ම ඉගෙන ගන්න ඕන කියන කතාවකට එහා ගිහිල්ලා මව්පියන්ගෙන්, වැඩිහිටියන්ගෙන්, ගුරුවරුන්ගෙන් මේ හැමතැනින්ම අපට කියා දෙන්නේ මෙන්න මේ ආත්මාර්ථය පරාර්ථය උදෙසා අපි සිහිනුවණින් ක්‍රියා කරන්නේ කොහොමද කියන කාරණය. එතකොට ඒක ඊටාම පුළුල් කාරණයක්. අපිට වචන දෙකක් හැටියට ආත්මාර්ථය පරාර්ථය කියලා අපි සඳහන් කළාට ඒක එහෙම ලඝු කර ලඝු වෙන කාරණයක් නෙමෙයි ආත්මාර්ථ පරාර්ථ කියන මේ වචන දෙකට සමස්ත ප්‍රතිපදාවම ඇතුළත්. සමස්ත ධර්මානුධර්ම ප්‍රතිපත්තියම ඇතුළත්. ඉතින් ඒක ඒ ඒ පුද්ගලයාගේ ප්‍රමාණයට තමයි තීරණය දැන් සියලු බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව වන සබ්බපාපස්සා කරණං කුසලස් උපසම්පදා සචිත්ත පරයෝදපණං කියන මේ කරුණු තුන කුඩා දරුවටත් වැඩිහිටියාටත් ගිහියාටත් පැවිද්දාටත් සෝවාන් පුද්ගලයාටත් රහතන් වහන්සේටත් එකම ප්‍රතිපත්තියක්. හැබැයි මේ එක් එක්කෙනා වටහාගෙන ක්‍රියාත්මක වෙන්නේ තම තමන්ගේ ශක්ති ප්‍රමාණය. කුඩා දරුවා තේරුම් ගන්න, පව් කරන්න එපා, සත්තු මරන්න හොඳ නැහැ, වරකම් කරන්න හොඳ නැහැ. ඒ ටික තමයි ඒ දරුවාට තේරෙන්නේ. එතකොට කුසල සුපසම්පදාකම පින් කරන්න ඕන, පන්සල් යන්න ඕන, මල් පූජා කරන්න ඕන, බුදුන් වඳින්න ඕන. ඒ ටික තමයි පොඩි දරුවන්ට දැනෙන්නේ. හැබැයි වැඩිහිටි වෙන්න වැඩිහිටි වෙන්න අපිට දැනෙන්න ගන්නවා සබ්බ පාපස්ස කියනකොට මේ සත්තු මරීම විතරක් නෙමෙයි සතා මරන්න හිතන එකත් පාපයක්. ඒකත් අකුසලයක්. එතනිනුත් හිත රැක ගන්නට කියන එක අපිට වැඩිහිටි වෙනකොට දැනෙනවා. කුසලස් උපසම්පදා කියලා කිව්වහම බුදුන් වඳින එක, මල් පූජා කරන එක විතරක් නෙමෙයි අපිට මව්පියන්ට සලකන එක, බිරිඳට සලකන එක, සැමියාට සලකන එක ඒවත් කුසල්. ගෙදර කෑම ටික උයන එක, ගේ අතු ගන්න එක, මිදුල අතු ගන්න එක, දරුවගේ සැමියාගේ රෙදි ටික හොදන එක ඒවත් කුසල්. අපිට වැඩි හිට වෙනකොට ඒවා වටහා ගන්නට පුළුවන්. ඊළඟට අර ආර්ය භාවයටපත් වෙනකොට උන්වහන්සේලා අර කියන ස්වභාවය වඩා සූක්ෂම තැනකට යනවා. කොහොමද අපි අර අකුසල් වල මූලයන් අහෝසි කරන්නේ? එතකොට පරිවර්තන ප්‍රතික්‍රමන தත්වයටපත් වෙන එක තමයි අර ප්‍රාණඝාතා දත්තා දාන කියලා. පරිඋත්ථාන தත්ත්වයටපත් වෙන එක තමයි සතා මරන්නට හිතෙනවා කියලා කියන්නේ. ඒතකොට ආර්ය භාවයටපත් වෙනකොට උන්වහන්සේලා අනුශය වශයෙන් රාගානුශය, ද්වේෂ මේ පටිඝානුශය ආදී මේ අනුශය වශයෙන් පවතින ධර්ම කොහොමද දුරු කරන්නේ? එතනට ගැඹුරට උන්වහන්සේලාගේ අවධානය යොමු වෙනවා. ඒකෙන් තමයි අර සචිත්ත පරියෝධපණම් කියන සිත පිරිසුදු කිරීමේ කාර්ය වඩා අර්ථවත් වෙන්නේ. එතකොට මේ එකම බුද්ධානුශාසනාව සියලුම දෙනාට තම තමන්ගේ තරාතිරමේ හැටියට පරිහරණය කරන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ ආත්මාර්ථය පරාර්ථය පදනම් කොටගත්තු මේ ප්‍රයෝග සම්පත්තිය කියන එක කුඩා දරුවාගේ පටන් ආර්ය භාවයටපත් වෙන මහා ප්‍රඥා දක්වාම තම තමන්ට දැනෙන විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඒක පන්සලට හෝ පාසලට හෝ කියන එක් තැනකට කොටු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ බුදුදහමේ සමස්ත ප්‍රතිපදාව තුළ ඒ දක්ෂතාවය අනිවාර්යෙන් අපි හැමදෙනාම ඇති කරගත යුතුයි එහෙමයි ස්වාමීන් වහන්සේ එතකොට ඒක ප්‍රශස්ත තත්වයෙන් ස්වාමීන් වහන්සේ අපිට විස්තර කරා දැන් මම ඉස්සෙල්ලා පොඩ්ඩක් අදහස් කරා දැන් අපි හිතමු කිසිම බුද්ධ ධර්මයේ සම්බන්ධයක් නැතුව වුණත් දැන් ওই මොන්ටිසෝරි අධ්‍යාපන ක්‍රමය වගේ දේවල් වල ඒක ගොඩාක් පිරිසිදු තත්වයෙන් කළොත් එතකොට උනත් මේ මේ ප්‍රයෝග සම්පත්තියේ ඒ පුද්ගලයාට ධර්මය ඔය කියන විදිහටම නැති වුණා අර එයාගේ චර්යා රටාව තුළට ඒක අනුගත වෙන්න පටන් ගත්තාම එතකොට නිකම්ම අර අර අර මේ නිකම් මේක සිද්ධ වෙන්න පටන් ගන්නත් පුළුවන් නේද ඔව් ඇත්තටම දැන් දැන් අපි විමුක්තිය ඉලක්ක කොටගෙන කටයුතු කරන්නේ බුදුදහමත් එක්කනේ අනිත් හැම ආගමකම හැම ජාතියකම හැම සංස්කෘතියකම යම්කිසි සදාචාර සම්පන්න යයි සම්මතෝ වැඩපිළිවෙලක් තියෙනවා නම් ඒ තුල අනිවාර්යෙන් ඒ ඒ අයගේ ප්‍රමාණයට ඔය කරුණු දෙක කියා දෙනවා. මොකක්ද තමන්ගේ යහපතත් අනුන්ගේ යහපතත්. එතකොට ඔය දෙක නැති ආගමක් දහමක් ඇත්තේ නැහැ. එතකොට ඒව විමුක්තියක් ගැන නිවනක් ගැන ඒ ගැඹුරු පරමාර්ථයක් ඒව නැති වෙන්නට පුළුවන්. හැබැයි සෑම ආගමක් තුලම සෑම දහමක් තුලම සෑම සම්ප්‍රතිපත්තියක් තුලම සෑම ශික්ෂණය වුණු සීලාචාර જાතියක් තුලම ඔය කරුණු දෙක මූලික වශයෙන් පිළිගන්නවා තමන්ට හානියක් නොවි අනුන්ට හානියක් නොකොට අපි ක්‍රියාත්මක වෙන්න ඕන කියන කාරණේ. ඉතින් ඒ ඒ ප්‍රමාණය ඔබතුමා කිව්වා වගේ ඒ බුදුදහම කියන එකෙන් පරිබාහිර වුණත් ඔය කරුණු දෙක ඒ අයට දැනෙන විදිහට සමාජගත කරන්න වෑයම් කරනවා. එමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ත්‍රිවංශයි